එකින් එක අපි හැකිතරම අතුරට පිළිතුරු ලබා ගන්න බලාපොරොත්තු වෙමු. මේක ප්‍රශ්නයක් තියෙනවා මම මාස දෙකක පටන් මෛත්‍රී භාවනාව චේතෝ විමුක්ති ක්‍රමයට වඩාගෙන යමි. එම කර්මස්ථානය වඩාගෙන යන විට ශරීරය අධික ලෙස ගැස්වීමට ලක් වේ. සමහර අවස්ථාවල කර්මස්ථානීය වැඩිවීමට අපහසු වන පරිදි පවා ශරීරය උඩ විසීමට පටන් ගන්නේ මේකට මොකද්ද වෙලා තියෙන්නේ කියලා මේ අහන්නේ. මේ කර්මස්ථාන වැඩිම ආදීයේදී විවිධාකාර ක්‍රමවේද තියෙනවා. පොඩ්ඩක් අපි මෙහෙම දෙයක් හිතලා බලන්න ඕනේ. අපි තෙල් ඇතිලියක් ලිපේ තියලා අපි තෙල් ඇතිලිය රත් කරනවා. ඇතිලිය හරි තෙල් වල හරි වතුර ටිකක් එහෙම තිබුණොත් රත් වෙනකොට මොකද වෙන්නේ? ඒක පටපට ගාලා බුබුලු තදා ගැසි ගැසි චරචර ගාන සද්දෙන් අර වතුර ඉවරෙනකම් පිච්චෙනවා. වතුර ටික ඉවරුනාට පස්සේ කොච්චර රත් කරත් තෙල් නිශ්චලයි. හොඳටම රත් වෙලා. හැබැයි තෙත දෙයක් මොනවා හරි දැම්මොත් ලුණු කෑල්ලක් හරි තෙලට දැම්මොත් චිරිචිරි ගාලා පිච්චෙනවා. එතකොට සද්දේ. තෙල ගැස්සෙනවා බූලු දානවා. මෙන්න මේ වගේ කර්මස්ථානට අවශ්‍ය පසුතලයක් තියෙනවා. මෙන්න මේ පසුතලය සම්පූර්ණ වෙන්නේ නැතුවහම මොනවා හරි බාධකයකින් ඒ පසුතලයට බාධා පැමිණුණොත් ඒ පසුතලයේ සකස් වෙනකන් නිශ්චල කරගන්න බෑ. සමත භාවනාවක් කරුවත් කය නිශ්චල කරන්න බෑ. විදර්ශනාවට වැටෙනකොට හිත නිශ්චල කරගන්න බෑ. ඒ වගේ දෙකම බලපානවා. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විතිකිච්ඡා කියන්නේ මෙන්න මේ නීවරණ පහක් තියෙනවා. මේ කියන නීවරණ පහ යටපත් වෙනකන් හිත නිශ්චල කරන්න බෑ. හිතට බාධක පැමිණෙනවා. එදා ඉස්සෙල්ලා හිතට තියෙන බාධක දුරු කරගන්න ඕන. විදර්ශනා වැඩිීමේදී අත්‍යවශ්‍යයෙන් සිහි කරලා කරගත යුතු දෙයක්. කයට විවිධ බාධක පවතිනවා. සමහර වෙලාවට කය නිශ්චල නොවීමට හේතු වෙන විදිහට කයේ විවිධාකාර ස්වභාවයන් ඇති වෙනවා. ඒ විවිධාකාර ස්වභාවයන් ඇති වෙනවා කියන්නේ සමහර මේ වාපිච්චයෙන් කෝප කයේ තියෙනවා නම් ඒ කෝප සාමාන්‍ය වෙන එකත් එන වෙනතුරුත් ඊට බාධායි. සමත සමාධියක් වඩන්න බාධාත් වෙනවා. යාත්ම සුඛ විහරණය කියන ඒ සුඛ විහරණය මානසික විතරක් නෙමෙයි කායික සුඛ විහරණයත් එකතු වෙන්න ඕනේ. යම්කිසි වාත පිත්සෙම් කියන මේ තුන් දොස්වල විෂමතාවයක් හිටියොත් ඒ විෂමතාවයත් ඊට බාධායි. ඒ වගේම සමහර වෙලාවට බඩේ අජීර්ණ ඒ වගේ යම් යම් විවිධාකාර දෝෂ තියෙනවා. ගාමනුස බලපෑම් තියෙනවා. ඒ වගේ වුණාමත් ඒ බාධාව එනවා. මොකද සමාධියක තිබෙන්නා වූ ස්වභාවයක් තියෙනවා. ඒක බොහොම පවිත්‍රායි. ඒ ගතිය නිසා ඒ චිත්ත ස්වභාවය නිසා මතුවෙන එක්තරා චිත්ත කිරණක් තියෙනවා. චිත්තජ රූප. අපි කියනවා කිරණ කියලා මේ කාලේ හැටියට කියනවා ඒවට. මෙන්න මේ චිත්ත රූප චිත්තජ රූප සමාධියද නැගෙන්නේ සුදු පාටට. අධික සුදුයි. නමුත් අර ශරීරයේ තියෙන අපද්‍රව්‍ය දුඹුරු පාට, කළු පාට, රතු පාට මේ ආදි වශයෙන් වර්ණ වලින් පේනවා. මොකද ඒක අපද්‍රව්‍ය ගති ලක්ෂණ නිසා. අන්නේ தත්තර පහර වදිනවා. අර සුදු චිත්තජ කිරණ ධාරාවන්ගේ. අන්න එහෙම වෙනකොට ඒවට අධිග්‍රහිතව ඉන්නා විවිධාකාර අමනුෂ්‍යයෝ. සමහර මියගිය જાතීන් එහෙම අයත් ඉන්නවා. ඒ වගේ යంత్ర මන්ත්‍ර ආදී විවිධාකාර මේ ඔය গুপ্ত ශාස්ත්‍ර ක්‍රම වලින් ඒ ඒ ශක්ති විශේෂ බැඳලා හිර කරලා තියෙනවා. එහෙම ඒවා නැතුව නෙමෙයි. අන්න එහෙම හිර වෙලා බැඳලා ඉන්නවා නම් ඒවා කැපිලා සුද්ධ වෙලා යනකම් අර භාවනාවට බාධකයි. එහෙම කරුණු තියෙනවා. ඉතින් මේවායේ කාලික අපිට එකපාර කියන්න බෑ මේ මේ ක්‍රමෙන් ඔබ සුද්ධ කරගන්න ඕනේ කියලා. බඩේ අජීර්ණාදියක් තියෙනවා නම් ඒකට ගැළපෙන ඖෂධ ගන්න ඕනේ. යම්කිසි හිතේ ශෝකයක් සංවේගයක් නිතර පවතිනවා නම් ඒ හේතුණු ශරීරයේ අපද්‍රව්‍ය හැදෙනවා. ඒ අපද්‍රව්‍ය නිසා ශරීරයේ තිබෙන රස නහල ආදියත් වැහෙනවා. ඒ ශාරීරියේ විස පිට කරන්නත් ඕනේ. අපේ ධර්මයේ එක්තැනක තියෙන විස්තරයක් බුදුරජාන් වහන්සේ පිරිනුවන් පෑවට පස්සේ පස්සේ තමයි ආනන්ද හාමුදුරුවෝ සිව් පිළිසින් බියාපත් අරිහත්ත්වයටපත් උනේ. හැබැයි මේ පත් වෙන්න ඉස්සෙල්ලා උන්වහන්සේ යමක් කළා. ධර්ම සංගායනාවට ඉස්සෙල්ලා අරිහත්ත්වයටපත් වෙන්න අවශ්‍ය නිසා අර අනික් කටයුතු ඉවර කරලා පෙන්නා යන්නේ මුලදී ඇති වෙන ශෝක සංවේගය නිසා කායික අපහසුතාවයේ දුරු වෙන්න විරේකයක් ගත්තා කියලා. ඒක විශේෂ විරේකයක් මොකද අර එදා හිටපු ජීවක වේද මහත්මයා කියන්නේ හොඳට ඒ අන්තින් දක්ෂයි. ඉතින් ශරීරයේ තිබෙන අපද්‍රව්‍ය නිසා ඒ කියනා වූ සමත විදර්ශනා දෙකටමත් බාධකයි. ඒ ශෝකයක් සංවේගයක් වික්ෂිප්තතාවයක් ඇති වුණොත් ඒ හේතු කරගෙනත් මේ ශරීරයේ විපර්යාසයන් ඇති වෙනවා. වාපිත්‍යයෙන් කෝපය ඇති වෙනවා. අන්නේව සමනය කරන එකක් තමයි අපද්‍රව්‍ය තියෙනවා නම් බඩේ විරේක කරලා ඉවත් කරන එක. ඉතින් එහෙම දෙයක් කරගෙනයි මේ භාවනාව කෙලේ කියලා ධර්මයේ සඳහා වෙනවා. එන ඔන්න වගේ අපි දකින්න ඕන ඒ තැන් වලින් අපිට උනත් විවිධාකාර ආබාධ හට ගන්නවා. කායික ආබාධ මේ සමාධියට බාධකත් වෙනවා. සමහරලාට ඔළුවේ අමාරුවක් ඇති වෙන්න පුළුවන්. සෙමහිරේලයි පීනස් ආදී වශයෙන් විවිධ නම් වලින් කියනවා. එහෙම දෙයක් වුණාමත් ඒ ශක්තිය වඩන්න බෑ ඔළුව හිර වෙනවා. සමාධිය පපුවේ හිර වෙලා නැත්නම් ඒවා වුණාම පපුව හිර කරනවා. ශාරීරියේ විවිධ චලන ඇති වෙනවා. ඉතින් ඒ භාජක වලට ගත යුතු ප්‍රතිකර්ම හොයලා බලලා ගන්න වෙනවා. සමහර බොහොම අමාරු ඒවා තියෙනවා. සාමාන්‍ය අසනීපයකට නම් ප්‍රතිකර්ම අහනවා ලේසියෙන්. ඉතින් ඒක විවිධ ක්‍රම අසනීපයක් ලෙඩක් දුකක් ඇති වෙනකොට ඒකට හේතු වෙන වාපිච්චේම් කෝපාදී සාමාන්‍ය දේවලුත් තියෙනවා. එහෙම නම් ඔය අමනුෂ්‍යාදීන්ගේ බන්ධන කරන গুপ্ত ක්‍රම මේවත් නැතුව නෙමෙයි. එහෙම දේවලුත් තියෙනවා. ඉතින් මොන දෙයකින් හරි ඊබඳු බාධකයක් ආවොත් ඒ බාධකේ දුරු කරගන්න ඕනේ. අපිට අද කියන්න පුළුවන් කමක් නැහැ මේ බුදුදහම තුල එහෙම ක්‍රම තිබුණේ නැහැ කියලා. මොකද හේතුව අද ඒ සංයුත්ත නිකායේ නැත්නම් මේ මේ අංගුත්තර නිකායේ ආදී පොත්වල ඒ කියා තියෙන සූත්‍ර ප්‍රමාණය නැහැ. සමහර සූත්‍ර 100 ගානක් අඩුයි. කොතනින් කොයි එක ගිලිහිලා ගිහිලාද කියලා අද වෙනකන් හොයන්නත් බෑ තව. දැන් අපි දැක්කොත් එහෙම ජලනන්දන පිරිත වාගේ දේවල් කියා තියෙනවා. හැබැයි පිරිත් පොත මේ පිරිත් කියන්නේ මේ යම්කිසි ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ කොතනකවත් අද විද්‍යාමාන නැහැ. දසදසා වන්දන පිරිත කියන එක කවි භාවිතා කරනවා. බොහෝ කාලයක ඉඳන් වෙනම තියෙනවා. හැබැයි දසදසා වන්දන කියලා පිරිතක් ත්‍රිපිටකයේ නැහැ. අපිට නැහැ කියලා කියන්න බැරි ත්‍රිපිටකයේ එහෙම එකක් නොතිබුණා කියන්නත් බෑ මොකක් නිසාද? අර සූත්‍ර 100 ගානක් සටහන් වෙලා නැහැ. ඒ පිළිබඳව දන්වා තියෙන ગાථා තියෙනවා මොළදී. අටුවාවලත් විග්‍රහ වෙනවා. මෙන්න මෙච්චර සූත්‍ර ගානක් දීඝනිකායේ මෙච්චර තියෙනවා මජ්ක්‍ධිමනිකායේ මෙච්චර තියෙනවා සංයුතනිකායේ අංගුතනිකායේ මෙච්චර තියෙනවා ආදි වශයෙන් විග්‍රහ වෙනවා. නමුත් ගැනලා බලපුවාම අර කුඩා සූත්‍ර තිබිච්ච නැහැ. ඉතින් අපිට කියන්න පුළුවන් කමක් නැහැ ওই જાති වලට ওই කටයුතු වලට බාධක දුරු කරගන්න විවිධ ක්‍රම වලට තියෙන්න තිබුණා. නමුත් අද වෙනකොට අත්‍යවශ්‍ය සූත්‍ර නැති වෙලා තියෙන්නේ යම් හේතුවක් උඩ. කලක් යනකොට ස්වාමීන් වහන්සේලාට ඕනකම තිබුණේ නිවන් දකින්න නෙමෙයි. ඔය ලෝකේ গুপ্ত දේවල් කර කර ලෝකේ ජනප්‍රිය වෙන්න. අන්නේ වගේ අවස්ථාවල් එනකොට ඔය ලෝකයේ ජනප්‍රියතාවයට ලෙඩ රෝග හොඳකරන්න, අමනුෂ දෝෂ අරින්න, ඔයගේ දේවල් වලට තිබිච්ච විශේෂ පිරිත් සූත්‍ර ආදී තිබුණා නම් එහෙම. ඒවා අර පිරිත්පත ඒ කියන්නේ අද වගේ ප්‍රසිද්ධව හොඳට ඕන තරම් ත්‍රිපිටක පොත් තිබුණ නැහැ. බොහොම ටිකක් තිබුණා විශේෂ ස්ථානවල. ඒ තිබුණේ පුස්කල පත්‍රවල ලියලා. ඒ ඒ සූත්‍ර පුස්කල පොතේ වෙනම ලියනවා. ඒකෙන් කවුරු හරි හාමුදුරු කෙනෙකුට විතරයි ප්‍රධාන හාමුදුරුවෝ විතරයි අහුවෙලා තිබුණේ. තිබුණෙත් පන්සල් වල පුස්තකාල වල විතරයි. පන්සල් කියන්නේ පන්සලේ පොත්ගුල් වල. සමහරලාට ඔවා ගැන දන්න ස්වාමින් වහන්සේලා ඒකේ වටිනාකම වල ලෞකික වටිනාකම දැක්කහම ඒ පත්තිරෝ ගලවලා හංගා ගන්න පුළුවන්. තව කෙනෙකුට හොයන්න බැරි වෙන්න. අදත් ඒ මන්ත්‍ර ශාස්ත්‍ර දන්න අය මන්ත්‍ර හංගා ගන්නවා. යම් කිසි ප්‍රතිඵල තියෙන මන්ත්‍රයක් තිබුණොත් ඔක දෙන්නේ නැහැ. ගුරු මුෂ්ටි වශයෙන් හංගාගෙන තියාගෙන මැරිලා යනවා. මෙන්න මෙහෙම දේවල් වෙන්නත් පුළුවන් අර අපේ සූත්‍ර ගණනාවක් නැති වෙන්න හේතු. හරියටම කියන්න බෑ. ඒ නිසා එදා තිබිච්ච ක්‍රමවේද ඒ දොස් කපන්න තිබිච්ච ක්‍රම තිබුණ බවට ඔප්පු වෙනවා යල් නන්දන පිරිත් වාගේ ඒවා. ඒ වාද වෙනම පැත්තක තිබිලා ගන්නවා මිසක් ත්‍රිපිටකයේ සූත්‍රයක් එහෙම හොයලා ගන්න නැහැ. ඉතින් අපිට කියන්න පුළුවන් කමක් නැහැ. ඒ දෝෂ අරින්න ක්‍රම තිබුණ නෑ කියලා මේ බුද්ධ ශාසනයේ. යම් යම් කාලවලදී ඒ ඒ වගේ දේවල් තිබිච්ච ලෞකික ප්‍රතිඵල ගන්න පුළුවන් සූත්‍ර තමයි ජනප්‍රිය වෙන්න තිබිච්ච එකම දේ නිවන් දකින්නේවා නෙමෙයි. නිවන් දකින්න තියෙන සූත්‍ර අනගත් වෙන්නේ නෑ. අර බාහිර ලෝකෙ කරන්න පුළුවන් දේවල් ඒ වගේ දේවල් ගත්තා. අමනුෂ්‍ය වසී කරන්න ඒවා පන්න ගන්න ඒවා යම් කිසි විදිහකින් උපක්‍රමශීලීව ඉවත් කරන්න එහෙම තිබුණ දේවල්. ඒ වගේම තව තිබිලා තියෙනවා බේසජ්ජ කාණ්ඩය කියලා කොටසක්. අදත් ඒ කොටස තියෙනවා. නමුත් සියලු බේත් නැහැ. හැබැයි ඒ කාලේ සර්වඥන් වහන්සේගේ නැන බුදු පියාණන් වහන්සේ බේත් වර්ග දන්නේ නැත්තේ නෑ දන්නවා. නොදන්න දෙයක් නෑ. යම් යම් දේවල් වලට තිබ්බ පොඩි පොඩි බේත් කීපයක් නම් ඉතුරු වෙලා තියෙනවා ත්‍රිපිටකයේ බේසජ්ජ කාණ්ඩේ. නමුත් ඒවත් බලපුවාම අර හරවත් බේත් වර්ග තිබුණා නම් ඒව අතුරු දහම්. ඒවා ගුරු මුත්‍ය වලට හැංගිලා. අද වාගේ ත්‍රිපිටකේ ව්‍යාප්ත වෙලා තිබෙන කාලයක නම් එහෙම හංගා ගන්න බෑ. හැමතැනම පොත් දහස් ගණන් තියෙනවා. නමුත් එදා හැමතැනම හොයලා බැලුවත් ඔය අස්ගිරි වැනි විහාර බොහොම කලාතුරකින් තිබුණු තැන්වල ඒවැ තැන්පත් වෙලා තිබිච්ච පොත් කීපයක් විතරක් තිබිච්ච නිසා ඒවැ ඒ කාලේ හිටපු නායක හාමුදුරුවෝ ඒවැ අධිපතිව හිටපු නිසා අනික් කෙනෙකුට අල්ලන්න අයිතියක් නැහැ. හැබැයි උන්වහන්සේලාට අයිති එපා කියන්න තානම් කරන්න කෙනෙක් නැහැ. ඉතින් අන්නේ අවස්ථාවල ඒ වගේ තමයි තොටගම ශ්‍රී රාහුල හාමුදුරුවෝ වැත් හාමුදුරුවෝ ආදි වශයෙන් අපි දැන්ටත් ඒ භාවිතා කරන උන්වහන්සේලා නොඒක ආකාර ප්‍රාතිහාර්ය වැඩ මන්ත්‍ර ගුරුකම් වාගේ දේවල් වලින් පිරිත් වලින් කරලා තියෙනවා. නමුත් අද බලපුවාම ඒ මොනවද කලේ කියලාවත් නෑ බුද්ධාමි තිබුණා. මන්තර මතුරු මතුරු යන්න නෙවෙයි. නිවන් දැකීමට බාධා වෙන අමනුෂ්‍ය උපද්‍රව, අජීර්ණ ආබාධ, හිසේ ගතේ තියෙන ආබාධ දුරු කරගන්න තිබිච්ච ක්‍රම. නමුත් අපිට අද වෙලා තියෙන අද ඒවා නැති නිසා බාහිර වෛද්‍යවරු පස්සෙත් යන්න වෙලා තියෙනවා. දැන් ඉතින් කොයි ආකාරයෙන් වුණා හරි ආධ්‍යාත්මික මානසික හරිය සුද්ධ කරගන්න නම් පංච නීවරණ දුරු කරගන්න ඕනේ. කායික වශයෙන් පවතිනා රෝගාබාධ දුරු කරගන්න ඒ තිබිච්ච ක්‍රම අද හොයන්න බෑ. ඒ නිසා ඉතින් මොනවා හරි ක්‍රමයකින් වෛද්‍යවරු හම්බෙලා හරි ඒ කියන්නේ ආවට කියන කපලා කොටලා දාන අය නෙමෙයි මේ කියන්නේ. රෝගය හරියට හඳුනාගෙන රෝග මූලයට වෙදකම් කරන්න පුළුවන් ආයුර්වේද වෙද මහත්තුරු. කොච්චර දක්ෂයි කිව්වත් කෑලි කපලා විසි කරන එක නම් මේකට හරියන්නේ නැහැ කෑලි කැපුවොත් එහෙම භාවනාවටත් බාධකයි. එහෙම ක්‍රමයක් තියෙනවා. නිගරු කරනවා නෙමෙයි. අද නවීන විද්‍යාත්මක ක්‍රමයේ හැටියට තියෙන රෝහල්වල තියෙන ක්‍රමයි. දැන් ඇහිල්ලා බැයිලක් නම් ඇත්තෙම නෑ gediyak තිබුණොත් එහෙම ඇඟිල්ලක ආයි හොද හොද කිරීම නෙමෙයි කරන්නේ කෙලීම කෑල කැපුවා විහිකලා. අතපායක තිබුණත් අමාරුවක් කැපුවාත විහිකලා. අයියා තියව කරනවා. ඉතින් එහෙම ක්‍රමයක් නෙමෙයි මේ කියන්නේ දැන්ට තියෙන හැටියට හරි හොඳ දක්ෂ විද මහතුරු ඉන්නවා නම් හොයා ගන්න ඕනේ හරි අමාරුයි. නමුත් එහෙම කෙනකින් හරි ওই රෝග වලට ප්‍රත්‍යස ප්‍රතිකාරමයක් කරගන්න. එහෙම කරගෙන හිටා මේකෙන් බේරෙනවා මිසක් තනිකරම සමාධියකින් මෙතෙන්ට මෙන්න බෑ. නමුත් ඒකට කරන්න දෙයක්වත් නෑ අද වෙනකොට හුඟක් ඔය අවශ්‍ය ක්‍රම යටපත් වෙලා. ඒ නිසා කෙනෙකුට හරි අමාරුයි සමාධියට අවශ්‍ය පසුතලය හදාගන්න. ආධ්‍යාත්මික පසුතලය හදාගන්න එක නම් ඉතින් තියෙන්නේ විදර්ශනාවට අත්‍යවශ්‍ය වෙන කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුවිත විතිකිච්ඡා කියන මේ නීවරණ දුරු කරගෙන ලබන සාන්තිය ඒ ටික කරගත්තා නම් විදර්ශනාවට අවශ්‍ය කරන සමතේරත් අවශ්‍ය කරන මූලික පසුතලයේ මානසික වශයෙන් හැදෙනවා. ඒක මනස සීනුවලින් ඉඳගෙන කරන්න කියලා පෙන්නනවා. ඉතින් ඒකට ඒ ටික කරගන්න ඕනේ. ඉතින් ඒවට පෙන්ලා තියෙන ප්‍රතිකර්ම ටික තියෙනවා. නිවන් දකින්න ප්‍රතිකර්ම නම් වහලා නැහැ ත්‍රිපිටකේ තියෙනවා. ඒවත් වෙහිච්ච දැන නැතුව කියනවා නෙමෙයි. නමුත් බොහෝ කොට විවෘත කරගන්න පුළුවන් විදිහට තියෙනවා. සතර සතිපට්ඨානිය වඩන්න ක්‍රම තියෙනවා. ඉන්ද්‍රිය භාවනාව කියලා ක්‍රමයක් තියෙනවා මෙහි. ඔය කියන්නා වූ නීවරණ දුරු කරගන්න. ඉතින් බොහොම සීනුවලින් ඇස කන දිවනාසයේ ශරීරයේ කියන මේ ඉන්ද්‍රිය පහ හික්මෝලා ඒ අනුසාරයෙන් අසුරු කරන මනසත් හික්මවාගෙන ක්‍රමක්‍රමයෙන් සකස් කරගන්න ක්‍රමයක්. ඉතින් ඒක එහෙම කරගන්න ඕනේ. ඒතර මානසික පැත්ත හරියනකොට ඒ හේතුවෙනුත් මේ කායික බාධක හුඟක් දුරු වෙනවා. එහෙමත් දුරු වෙන්නේ නැති හරියක් තියෙනවා නම් තමයි ඒකට අවශ්‍ය කියන ඖෂධ ගන්න ඕනේ. එහෙත් ලෙඩ රෝග හැදෙනවා අපහසුතාවයන් ඇති වෙනවා කියන එක ලෞතර බුදුරන් වහන්සේලා සිද්ධ වෙලා තියෙනවා. ධර්මයේ සඳහන් වෙනවා බුදුරන් වහන්සේට ඇති වුණ සෙම් අමාරුවක්, සෙම් ආබාධයක් හේතු කොටගෙන 30 වතාවක් බඩ විරේක කරන්න අවශ්‍යතාවයක් තිබුණයි කියලා. ජීවක වේද මහත්තයා ඒකට අවශ්‍ය කරන මල් තුනක් හදලා දුන්නලු. ඖෂධීය සුගන්ධ කවපු. ඒ මලක් ඉම්බාම දහවතාවක් බඩ විරේක වෙනවා. අන්න එහෙම ක්‍රමයක්. ඉතින් අවශ්‍ය ගාන්ට එහෙම විරේක කරන්න පුළුවන් මලක් ඉඹින එක විතරයි තියෙන්නේ. ඖෂධ ශක්තියට ඇවිදilla කිසි අමාරුවක් නැතුව බලබුරු කරලා ඒ වගේ පිට වෙලා යනවා. උන්වහන්සේගේ අමාරුවේ බාධකේ හුඟත් අධිබල තිබුණා කියලා. පේනනවා 30 වතාව වෙනකොට 29 වතාවයි ගියේ. ඊළඟ වතාව උණු වතුර නෑවට පස්සේ යනවා කියලා දැනගෙන බුදුරන් වහන්සේ උණු පෑන් ගෙන්නගෙන ආලායි තිස්වෙනි වතාව බලවිරය කරලා තියෙනවා. ඒවත් මේ දේශනාවල තියෙනවා. එහෙම තමයි අමාරුව සමනය කරගත්තේ. ඊට පස්සේ වෛද්‍ය උපදෙස් පරිදි ඊටාම සියුම් මුරුදු ආහාරයක් දින ගණනක් දෙන්න තිබුණා. කළු ආහාර ගන්න එපා කියලා. ඉතින් ඔය ආදි වශයෙන් විග්‍රහය තියෙනවා හුඟක් විග්‍රහයක් මොගලන් මහරහතන් වහන්සේ ඉදිරි බලයෙන් යුක්තයි බොහොම දුර ඈත හිටපු එක්තරා සිටුවරයෙක් හදන ආහාරයක් තිබුණා බොහොම මුරුදුවට ඒ ආහාරය ඉදිරි බලයෙන් ගිහිල්ලා පින්ඩපාත කරන ඇදිලා බුදුරන් වහන්සේට වරදන්න දුන්නා කියලා මෙහෙම කතාවක් තියෙනවා ඉතින් මේවෙන් අපිට දකින්න හම්බෙන්නේ අපි ගැන මොනවා කියන්නද ඒ කායික ආබාධ ලෞතර බුදුරන් වහන්සේගේ ශරීරයටත් ඇති වුණා. ඒවට ප්‍රතිකර්ම කරනවා කරලා තමයි පහතුකම් සලසා ගත්තේ. එහෙනම් ඉතින් අපි ගැන කියන්න දෙන්නේ අපිත් ඔය ආකාරයෙන් හැදෙන ආබාධයන්ට ප්‍රතිකර්ම කරගන්න ඕනේ. කරගෙන තමයි මේ ආධ්‍යාත්මික පැත්තත් වළඳ ඕනේ. ඉතින් ඒ නිසා විශේෂයෙන් ඔය අමනුස්ස ආබාධ බැඳිලා හැඳිලා තියෙනවා නම් ලය විරේක විනරාජ ආදි වශයෙන් මේ බලවිරය කරන ක්‍රම මොළවිරයක කියන ක්‍රම ඉසර තිබුණා. පෙරණියා ඒවා කරගත්තා. කරගෙන ඉවරලා හිටන් රෝගාබාධයන්ගෙන් හුඟක් බේරුණා. අෂ්ටාංග ආයුර්වේදය කියලා ආයුර්වේදයේ අංග 8ක් තියෙනවා. අන්නේ අෂ්ටාංග ආයුර්වේදයේ අංග 8න් ඔය මන්තර ගුරුකම් ආදී සිත සාන්ති තොවිල් ආදී කරන කටයුතුත් ඒවල තියෙනවා. ඒවත් ඒ අංශවලට අයිති. ඔය මෝහන ක්‍රමය කියන එකත් ඒකේ අංශයක්. අද ඊ හොයාගත් එකක් නෙමෙයි. විවිධ බේත් වර්ග මෙන්ම මානසිකත්වයේ සකස් කරන ක්‍රම ඒවත් අයිති. ඉතින් ඒ නිසා ඒ වගේ දන්න දක්ෂ අය අද නෑ බොහොම අඩුයි. කොහේ ඉන්නවද කියලා මම නම් කියන්න දන්නේ නෑ. ඉතින් පුළුවන් තරම ප්‍රසිද්ධ වෙලා ඉන්නා බොරුවට ප්‍රසිද්ධ වෙච්චා ඉතින් එකපාර යන්න නම් එපා වෙදකම් කරගන්න. නරින්ට අහුවෙච්ච බේතුණ්ඩු වාගේ තියන අය ඉන්නවා. ඉතින් නරියා වෙදකම් කරන්න ගියා වායි කියලා කතාවක් තියෙන්නේ. බේතුණ්ඩුවක් හම්බෙලා. ඔන්නේ જાති ඇති ඉන්නවා හරියට. ඔය කොහෙන් හරි පරණ පොතක් හරි මොකක් හරි අරගෙන පටන් ගත්තාට පස්සේ නම ප්‍රසිද්ධ වුණාම සෙනගෙනකොට ඔය අනුරාධපුර පොළොන්නරුව වගේ පැත්තක ගිහිල්ලා ඔය පැරණි නමක් හදාගෙන නමකුත් පට බැඳගෙන සිඤ්ඤාප්පු හරි මොනවා හරි කමන්නේ ජුණ්ඩා හරි පරම්පරාවේ නමක් හදාගෙන මේ පාරම්පරික වෙදකම කියලා ගහනවා පස්සේ බලනකොට කොහේ හරි ඉන්න මහා මැරයෝ හම්බ කරන්න තියෙන සියලුම ක්‍රම වලින් හම්බ කරන අය ඉන්නවා ඒ නිසා බොහොම පරිස්සම් වෙන්න ඕනේ මේ බේත් හේත් ගන්නකොට ඒක පාර ප්‍රහිත කරපු ගමන් ගිහිලා පැනලා ඒවා ගිලින්න යන්න හොඳ නැහැ ටිකක් හොඳට හොයසි කරලා බොහොම පරිස්සමින් සුදුසෙක් හොයාගන්න වෙන්නේ මම දන්නේ නැහැ කොහෙන් හොයන්නද කියලා. නෑ කියලා කියන්නේ නැහැ ඇති ඕන තරම්. ඉන්නවා. හොයන්න අමාරුයි. ඉතින් එහෙම ඇසුරු කරලා හිටන් අවශ්‍ය කායික රෝග වලට කායික බෙහෙත් ගන්න. ඒ කාලේ එහෙම දැනුවත් අය හිටියා. ලෙඩේ කියන්නවත් අවශ්‍ය නැහැ. ඒවා දැනගන්න විවිධ ක්‍රමවේද තිබුණා. අද ඒවා ඉතින් ගුරු මුට්ටි වලින් හංගාගෙන නැති වෙලා. නමුත් ඒ වෑදි හරියටම අහවල් තෙන් රෝගේ තියෙන්නේ. ඒක මෙන්න මේ හේතුවෙන් හටගත් රෝගයක්. රෝග මූලයේ වෙලා තියෙන මෙන්න මේ දෙයකින් මේකට මෙන්න මේ ප්‍රතිකර්ම කරන්න ඕනේ. මේ ආදි වශයෙන් ගැඹුරු වෙදකමක් ඒ තිබුණේ. ඉතින් කරන්න දෙයක් නැහැ. එහෙම දන්නා හැරි හොයසි කරලා ඉන්නවා නම් එහෙම අයකින් හරි මේ වෙදකම් කරවා ගන්න ඕනේ. ඉතින් හරි භයානකයි. මොකද පුද්ගලයා විවේචනය කරනවා නෙමෙයි. ඒ නිසා මේ පෘථජන මානසිකත්වයක් නම් තියෙන්නේ වේද මහත්වරුන්ට වුණත් මාර්ගඵලලාභීත්වයක් නැත්නම් ඒ අය විවිධාකාර විදිහේ මානසික ස්වභාවයන්ට බහිනවා දූෂ්‍ය මානසිකත්වයෙන් විවිධ කටයුතු වලටත් බහිනවා. ඒ නිසා අපිට එකපාරක අනුමත කරන්න බෑ. ඉතින් බොහොම පරිස්සමෙන් හැතුරු කරලා සූසු කෙනෙක් හොයාගෙන ඒවට ප්‍රතිකර්ම ගන්න. ඉතින් මේ කියන යාට මේ බඩේ තියෙන තදබල අජීර්ණ ආදී බලපානාමේ ඇඟ ගැස්සෙන්න ආදී දේවල් වලට සමහරවිට මානසික වශයෙන් ඇති වුණ කම්පන ඒ කම්පන නිසා ඇතිවෙනා වූ ශරීරයේ ස්නායු පද්ධතිය ගැටිති හැදෙනවා එකපාර බය වුණොත් මහා කම්පනයක් ඇති වුණොත් සමහරවිට මේ ස්නායු පද්ධතිය ඇඹරෙනවා ඊට පස්සේ ඒ හරි අමාරුයි ඒ තත්ත්වේ නැවත යථා සත්‍යයට ගන්නේ ඔය පොඩි කාලේ ළමයි බය කරන්න එපා කියන්නේ. අන්න ඒ වගේ හේතු උඩ. ඒතොර ඒ බය නිසා ඇතිවෙනා වූ විකෘති වීම වැඩි හිටි බවටපත් වෙනකොට මතුවලා අර ස්නායු දුර්වලතාවයන් ඇති වෙනවා. එතකොටත් මේ සමාධිය වලට බාධායි. ඉතින් ඒවට විවිධ ක්‍රමවේද විවිධ ක්‍රම වලින් සමහර අය අරන් තිබුණා. ඒ යෝගී ක්‍රම ඒ අය ගන්නවා. අරන් එහෙම සුද්ධ කර ගන්නවා. ධර්මයේ තුල ධර්මයේ ආශිර්වාදයන් ගන්නවා. ධර්මයට අනුකූලව කටයුතු කරන විවිධ ක්‍රමවේද තියෙනවා. අද වෙනකොට හුඟක් වැහිලා හින්දා ඉතින් කරන්න දෙයක් නැහැ. ඒකත් අවාසනාවක්. ඉන් දන්න හැටියට හරි සුද්ධ කරලා මෙහෙම වඩන්න පුරුදු වෙන්න. එතකොට ඉතින් මේක අවශ්‍ය සමතුලිත පරිසරය හැදුනොත් සමාධියට ධාන වලට මාර්ගඵල වලට අමාරුවක් නැහැ. සත්‍ය ධර්මයේ තියෙනවා නම් මග අනුගමනය කළොත් අර බාධක දුරු කරගෙන ප්‍රතිඵල ලබන්න පුළුවන්. එහෙම කටයුතු කරගන්න බලන්න.